teacher. චින්තනයේ සහ හදවතේ ඉම් කල් කලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ආයුබෝවන් සකිසන්ද අදත් සිටිජ සංഭാෂණය සඳහා සැදී පැහැදෙන මේ මොහොතේ ඔබට මතක් කරන්නට කැමති සිටිජ කියන්නේ හදවතේ මනසේ අපිව රාමු කරලා තියෙන සමහරට තද රාමු, පෙනෙන රාමු, නොපෙනෙන රාමු ගලවන්නට යෝජනා කරන කතාබහක්. අදත් මා සමග සාකච්ඡාවට අපේ කතාබහට පැමිණ ඉන්නවා කුමුදු සුමේදා ඔබට මතක ඇති අපිත් එක්ක වැඩසටහන් වල ඉන්න අපේ සහෘදය දන්නා කුමුදු ගිය වාරෙත් ආවා ඊට පිට වාරෙත් ආවා කුමුදු මගේ තාම ලැබෙන මිත්‍රයෙක් ඇය කැලණි විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක් ඇය මේ දිනවල රටින් බැහැර ඉන්නේ මෙල්බන් නුවර. නමුත් ඒ ආචාර්ය උපාධි සඳහා මේ දවස්වල ලංකාවට ඇවිල්ලා තියෙනවා මේ වැඩවල ශේෂ්ත්‍ර පරිශන ලංකාවේදී කරන්න. ඉතින් අදත් කුමුදාව ඔයාලට ගොඩක් ස්තුතියි. අයිබන් කුමුද. අයිබන් සර්. අද මොනවද අපි කතා කරන්නේ? අද මම ඇත්තටම මේක මගේ හිතේ ගොඩක් තදින් දැනෙච්ච මම කැමතිම දෙයක් මම සාමාන්‍යයෙන් හැමතිස්සෙම සර් Facebook එකේ ෂෙයා කරන දේවල් බලනවා කියවනවා. ඉතින් මම මේ හැම්ලට් කිස්ගේ පරිවර්තන පරිවර්තනයක් දැක මම කැමති ඒක ගැන අද දවස් අපි කතා කරන්න. <coughs> ඔව් ඒක මෙහෙම දෙයක්. ඒක අර කොහොමද මම කිව්වාගේ රුසියානු කවි පරිවර්තන මගේ වැඩේ එක <laughs> දෙයක් තමයි මේ පැස්ටර්නක් කියලා නැත්නම් බරිස් පැස්ටර්නක් කියන නොබෙල් තෑග්ග ගත්ත අතිවිශිෂ්ට සමාජ විශ්වවිද්‍යාල සතරසේ ඉහළම හිටව කවිය තුන් දෙනෙක් නම් කරොත් දෙන්නේ කුසියා කියලා සමහරු කියන ඒ ප්‍රශ්නක් එක්කෙනෙක් අපි කලින් දවසේ කතා කරපු ශ්වේතා එවානිත් එක්කන තව ජර්මනි හිටිය රිල්කේ කියලා ওই තුන් දෙනා තමයි ඒ තුන් දෙනා යාළුවොත් ඒ අතරේ ඒකෙනිකයි බොහොම ළඟදී යාළුවෝ ඒ තුන් දෙනා ඊටාම 20 වෙනි සත්වර්ෂයේ වඩාත්ම ඉහළට නැගිච්ච කවියෝ කියලා තමයි හඳුන්වන්නේ පැස්ටනක්ගේ කවියක් තියෙනවා අත් වශයෙන් ඔහුගේ මේ ප්‍රධාන දේවල් අතර තියෙනවා ડોක්ටර් ශිවාගෝ නැත්නම් දොස්තර ශිවාගෝ කියලා මහා නවකතාව. මේකට තමයි නොබෙල් තෑග්ග හම්බුනේ. ඒ නවකතාවේට එකතු කරලා තියෙනවා අග කවි 25ක් මේ ශිවාගෝ ලිව්වයි කියලා ඒක ප්‍රධාන චරිතේ කවි. ඊට පස්සේ එක්තරා විදිහකට පැස්නෑගේ චරිතයත් මේක අස්සෙන් එන ඒ ගැටලු සෝවියට් බලයත් එක්ක තිබිච්ච ප්‍රශ්න මොකද ඒගොල්ලෝ සමාජවාදයට කැමති වෙලා ගිහිල්ලා ඇති වෙච්ච ලොකු ප්‍රශ්න අරුබුද්ද සහ ජනතාවට වෙච්ච විශාල ව්‍යසනයන් පිළිගත්ත නැති උගත්තු. එතකොට මේ හැම්ලට් කියලා කියන කවිය තියෙන්නේ ඔන්න ඔය ශිවාගෝ කවි සරණිය ඇතුලේ. ඉතින් හැම්ලට් මම හිතන්නේ අපේ සහෘදව මේ උගක් අය දන්නවා ෂේක්ස්පියර්ගේ මහා නාට්‍යයක් සහ ප්‍රධාන චරිතය ඒක ඇතුලෙත් ලොකු තීරණයක් ගන්න සිදු වෙන තරුණ කුමාරයෙක් හැම්ලට් කුමාරයා ඔයාගේ තාත්තා මරලා ඇති වෙච්ච අම්මත් එක්ක තියෙන විරසකේ අම්මා ඔබ දන්නවා මේ මේ ප්ලොට් එක කොහොමද කවිය මෙහෙමයි හැම්ලට් කවිය මුණු මුණුව නවති পায় තබමි රඟ බිමට මොහොතකට පිටදී දොර උළු වස්සට අල්ලා ගනිමි ඈතකින් එන පිළිරැව් තුල මගේ කාලයේ හෙට කැටෙන ඉරණම රංගහල දෙනෙති දහස් net තුලින් තෙල්ල කර ඇත ඇත රෑ අඳුර මා දෙසට පියාණෙනි නුඹට හැකිනම් යම් ලෙසකින් නොදී ඉන්නට මේ කුසලාන අද මට මනාපයි මම නුඹේ මුරන්ඩු පිටපතට මට හිමි චරිතය රඟන්ටත් එකඟයි නමුත් දැන් රැඟෙන්නේ වෙනත් නාටකයක් ඉතින් මේ චරිතෙන් මා අයින් කරපන් ජවනිකා පිළිවෙල දනිමි ඒ ලියවි අවසන් සමාප්තිය ආපහු හරවන්න නොහැකි මුසා දුමාරේ ගිලී ලොව මම තට්ට තනියෙන් දිවි ගමන ඔව් උයන් සක්මනක් නෙවේ කොහොමද මේක ඇත්ත වශයෙන්ම මම මේක පෝස්ට් කරනකොට මේක කියන්න ඕන කියලා හිතුවා මම ඒක මේ අවසාන පරිවර්තනය කරේ අපේ මිත්‍ර ජයලත් මනෝරත්නයන්ගේ අභාවයේ දවසේ එදා මට උදේ පාන්දර මේ ඒ පණිවිඩය ලැබිච්ච ගමන් මට එකපාරට හිතුණා මේ කවිය ඔහුට එක්තරා උපහාරයක් වෙන්න පුළුවන් කියලා මොකද ඔහු හැමදාම රංගහලට පායේ තව මිනිසෙක් වගේම සමාජ සංවේදී මිනිසෙකු දෙකම තිබුණා යාගේ ජීවිතේ. යම් විදිහකට අභ්‍යන්තර පොඩි ඇන්ටෙනා එකකින් වැඩ කරපු බලතරංගස්ස ගහගෙන ගියේ නැති වෙන සීමා තිබුණත් එහෙම ඊටාම උත්කෘෂ්ඨ සම මිනිසෙක් හොඳ පුරවැසියෙක් අතිවිශිෂ්ට නාට්‍යකරුවෙක්. මට ඇත්ත වශයෙන්ම මේ එකපාරට මේ හැම්ලට් කවිය මතක් වුණා. හැමතිස්සෙම සමහරවිට අර අමාරු තෝරා ගැනීම අපිට වගේම මනෝටත් තියෙන්න ඇති. අමාරු තෝරා ගැනීම ජීවිතේ. නමුත් එතකොට හැමතිස්සෙම අපි අපේ අභ්‍යන්තරයේ ඇසුරින් අපි තෝරා ගැනීම කරන්න ඕන කොච්චර අමාරු නම් කොච්චර මේ වුණා. දැන් මේ කවිය තියෙනවා කොහොමද මේකේ පිටුපස්සේ මොකද ওই චරිත දැන් පැස්නක් එහෙම පල්ලියත් එක්ක ඒගොල්ලෝ රණ්ඩු වුණාට ඒගොල්ලෝ අභ්‍යන්තරයෙන් ජේසුස් වහන්සේව තදින්ම තීරුම් ගත්ත බාරගත්ත අය. ඔව්. ඒතර මේක ඇතුලේ තියෙනවා අර එක මේවා දෙකක් පියාණෙනි නුඹට හැකිනම් යම් ලෙසකින් නොදී ඉන්නට මේ කුසල අනාදමට. ජේසුස් වහන්සේ දැනගෙන හිටියා ගිරනම. හ්ම්. කුරුසෙට යන්න වෙනවයි කියලා. හ්ම්. හරි. නමුත් එදා කලින් දවසේ අර ගෙත්සෙමෙලි උයන්නේ ගෝලියොත් එක්ක ගිහිල්ලා ඔය යාඥා කරනවාද පියාණෙනි දෙවියන් වහන්සේ පියාණෙනි එතකොට ප්‍රශ්නයක් තියෙනවා මේ මේ පාරේ යනවාද නැත්නම් බේරෙන්නත් තිබුණා හ්ම් කුරුසෙන් නම් බේරෙන්න තිබුණා ඊට පස්සේ අන්තිමට අර මේ වගේම දැන් સમાප්තිය අර කියනවා මට මේක හරවන්න බෑ. මේක අන්තිමලා මේලා ඉතින් ජවනිකා පිළිවෙල දනි මේ ලියවි අවසන්. સમાප්තිය අපව හරවන්න නැහැ කි. නමුත් ඒ අතරම තියෙන අර ප්‍රශ්නේ තමයි තත්ත තනියම යන්න වෙන්නේ. කවුරුත් ගිහිල්ලා නැහැ පාරේ. කොච්චර අමාරු පාරක්ද ඒක. කොච්චර අමාරු තීරණයක්ද. මම කියන්නේ ජීලෝකේ ඇත්තට ජීවත් වෙන මිනිසුන්ට හැමදාම හැම්ලට්ගේ ප්‍රශ්න එනවනේ. මට දැන් අද ඇත්තටම කතා කරනට වැඩිය අහන් ඉන්න ආසයි. මම ඇත්තටම මම මේ මේ පරිවර්තනයත් එක්ක ගොඩක් මම හිතන්නේ බැඳිලා මොකද අපි මම හිතන්නේ සෙන්ටිමෙන්ටලි පොඩි බැඳීමක් <laughs> ඒකත් එක මට දැනෙන්න දැනෙනවා මට කතා කරනකොට මම ආසයි ඒක ගැන විස්තර කරනවා අහගෙන ඉන්න. ඒ අතරේ අර මේ පොඩි දාර්ශනික අදහසක් මතුවෙනවනේ ඇත්තටම මේ අපි ඔක්කොම මේ රංග මණ්ඩලේ අපිට ස්ක්‍රිප්ට් එක මේ ලියලා <laughs> ලැබිච්ච දෙයක් අපිට තියෙනවා ඒක රඟපාන්න. මේ මගේ මිතුරියක් මගේ හිත හදන්න එක්තරා අවස්ථාවක මේක මතු කරලා දෙනවා මට මතක් කරලා දෙනවා. <laughs> මේ අපිට අපේ මේ ස්ක්‍රිප්ට් එකක් තියෙන්නේ අපි මේක කියවනවා අපේ චරිත මේවා තෝරලා දීලා අවසానයි. ඒවා ලියවිලත් අවසానයි. එතකොට ඒ ඒ දීලා තියෙන ඩයලොග්ස් ඒ දෙබ්බස් අපි කියලා පුළුවන් තරම් හොඳට කියලා. පුළුවන් තරම් හොඳට. ඒක තමයි මම හිතන්නේ මෙතනදී අපිට වෙනස් කරගන්න පුළුවන් දේ. ඔව් හොඳටම කරන්න. හොඳට රඟපාන එක. හොඳට අපිට දීලා තියෙන කොටස හානියක් නොවන විදිහට හැකියාවම විදිහට හිත නොරිද්දලා කාටවත් නරකක් වෙන්නේ නැති වෙන විදිහට කාටවත් අපේ හැසිරීමක් නිසා දුකක් ඇති නොවන විදිහට ඒක මම හිතන්නේ 100% එහෙම කරන්න අමාරුයි හැබැයි ජීවිතේදී නමුත් හැමතිස්සෙම අපි උත්සාහ කරලා මේකේ මේකේ මේ අවසානයේ කියනවා මේ නිකන් මේ උයනක ඇවිදගෙන යනවා වගේ නෙමෙයි කියලා ඒක හරි ජීවිතේ කියලා කියන්නේ. ඒ රුසියානු දැන් ඒක හරි අමාරු නම් පරිවර්තනක පස්සේ මට මේ උයන් සක්මන කියන වචන එකපාරට ආවනේ. ඒකපාරට දැන් ඒක හරි ලස්සනයි ඒ වචනේ උයන් සක්මන කියන එක. ඒක ඒගොල්ලන්ගේ තියෙන්නේ එහෙම කිව්වොත් අපිට ඒක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අර දැන් කන්දක ඇවිදිනවට වඩා මේ මේ අර පෝල් කියලා කියන්නේ මේ බිමක් මේ ගොවි බිමක් කරා යන එක ලේසි කන්දක් නගිනවට වඩා. ඒතර ඒ අර කෘෂිකර්මය අරමත් එක තමයි ගොවි බිම ඇවිදගෙන යන එක. නමුත් ඇත්ත වශයෙන් අපිට උයන් සක්මන කිව්වම හරි ඒක. මට ඒකේ මේ මේ වචනේ යොදා ගැනීම ඇවිදිනවා කියන්නේ නැතුව සක්මන සක්මන කියන එක ඇතුලේ තියෙන විනයක්. ඒක ඒක එවැනි භාෂිතයක් නේ ඒකේ තියෙන්නේ සක්මන කියන එක. ඇත්තටම අපිට පරිවර්තනවලදී ඕනතරම් වචන පාවිච්චි කරන්න පුළුවන්. මේ පාවිච්චි කරන වචන ඇතුලේ තියෙනවා ඒක සමහරවිට පරිවර්තකයා නොහිතපු අපිට අපිට හිතන සෑහෙන මම හිතන ওই වචනේ යොදද්දි සෑහෙන හිතන්නේ නැති මොකද්ද මේකට වඩා ගැළපෙන්නේ කියලා. ඒතර මට ඒ අර සක්මන කියන එක ඇත්තට දැනුණෝ විනයක්. ඒක නිකන් භාවනාවත් එක්කනේ අපිට එන්නේ මේ සක්මන. ඒ තරම් සොඳුරු ඒ තරම් නිවිච්ච ඒ තරම් ගමනක් නෙවෙයි. ගමනක් නෙමෙයි. හැබැයි අපි උත්සාහ ගන්න ඕනේ යන්න එහෙම යන්න කියන එක. මේක තව තියෙන මේ කවියේ අර මේ ඒක ඇත්ත වශයෙන්ම මම මේ පරිවර්තනය කරනකොට ඒක ටිකක් ඕනනම් අඩු කරන පරිවර්තනය කළා අඩුත් නැහැ නමුත් වෙන විදිහට කරේ මේ අන්තිම කවියේ ජවනිකා පිළිවෙල දනිමි එළියවි අවසන් සමාප්තිය ආපෝ හරවන්න නොහැකි මුසා දුමාරය ගිලීලව මම තට්ට තනියෙන් දිවි ගමන උයන් සක්මනක් නොවේ. අර මුසා දුමාරය කියන එක ඔරිජිනල් කවියේ රුසියන් කවි තියෙන්නේ පරිස්සි වරුන් පරිස්සි වාදය ලෝ ගිලගෙන කියලා. ඒක තේරුම් ගන්න අර ජේසුස් වහන්සේගේ තැනට යන්න ඕන. ජේසුස් වහන්සේ. ඒතකොට ජේසුස් වහන්සේට පිට ලොකුම ප්‍රශ්නේ තමයි ආධ්‍යාත්මික මාර්ගය අර ඒවකට එන පරිසිවරුන් මහා මුසාවකින් ගිලලා කියලා. එතකොට ඒ අන්නේ අදහස මේක ඇතුළේ විවිධ විදිහට චලනය වෙන එකක් මේ හැම්ලට් එනවා ප්‍රශ්නයක්. හ්ම්. අර ක්ලෝඩස් රජුරෝ කරපු ලොකු බොරුවෙන් ඇවිල්ලා තියෙනවා. ඒගාවට ඇත්ත වශයෙන් මේ පස්තනක් තේ ප්‍රශ්නේ තියෙනවා. තමන් ඉන්න යුගයේ විශාල අර මේ යන්ත්‍රයක් තියෙනවා ප්‍රචාරක යන්ත්‍රයක්. ඇත්ත සම්පූර්ණයෙන් වහකෝ. අපි ඉන්නා වගේ තමයි. එතකොට අපි මේ මේ මේ මොනවටද අපි ඇත්ත කියලා කියන්නේ මොනවද අපි ප්‍රචාරණය කරන්නේ අවශ්‍යයෙන්ම ප්‍රචාරණය කළ යුතු දේවල් අනවශ්‍යයි කියලා අයින් කරලා දාලා මොන වගේ දේවල් ගොඩක්ද මේ සමාජය තුළ පැතිරෙමින් යන්නේ කියලා. දැන් මේ දවස්වලත් අපි ලොකුවට මිනිස්සු අතර කතා බහ වෙන්නෙම කොහෙත්ම බරක් නොදිය යුතු දේවල් ගොඩක් හැම තැනම මේ අවකාශයේ ලැබිලා තියෙනවා. ජීවිතේ විශේෂයෙන්ම කල්පනා කරන්න ඕන දේවල් නෙමෙයි අපි කල්පනා කරන්නේ. ඔව් ඒ ප්‍රශ්න ඔක්කොම తాවකාලිකව යටපත් කරලා වෙන ෆැන්ටසි එක වෙන වෙන දේවල් ගොඩක් ඇතුලේ එහෙම තමයි දැන් සරලම තැනකින් බැලුවොත් අපිට දිනපතා අහන්න දකින්න ලැබෙන්නේ මොනවා කියවම අපි තුමු නිකන් මේ අපි නිකන් සරලම මම දන්නවා කොහොමද මොනවද කියන්නේ කියලා ඒච්චර දුරට නොයා වෙලෙන් දැන්නේම කියලා හිතන්නේ. ඔව්. දැන් අපේ ජීවිතේ වැදගත්ම දේවල් තියෙනවා. <laughs> ඒව ගැන කවදාවත් වෙලෙන් දැන්නේ වෙන්නේ නැහැ. නැත්නම් සමාජය සම්බන්ධයෙන් අර කාටවත් වැඩක් නැති කෝටි ගණන් වියදම් කරන මෙන්න මේ ඉන්ඩස්ට්‍රි එකේ දේවල් ප්‍රචාරය කරන්න. ඒතර ඒවා වලින් පිරීලා නේද අපේ වටපිටාව, අපේ කන් මේ ජීවිතේ හැරිලා බලන්න අපිට වෙලාවක්වත් නැහැ මේ තීරමක් නැති කුණු කන්දරන් වලින් පිරිච්ච ලෝකයක්. ඒක ඒක මම හිතන්නේ බහුතරයක් ඒක ඒ රසට ඒ දෙයට කැමති වෙනකොට මම හිතන්නේ ඒකට අකමැති ඒක වෙනස් කරන්න උත්සාහ කරන කණ්ඩායමක් ඉන්නවා සමාජයේ. මොකද ඒක ජීවත් වෙනවා ඒකයි වෙන්නේ. ඒකයි. ඉන්ඩස්ට්‍රි එකක ඒක කර්මාන්තයක්. කර්මාන්තයක්. බොරුව වපුරන එක කර්මාන්තයක් වුණාම ලොකු ප්‍රශ්නයක්. ඔව්. ඒකේ මම හිතන්නේ අභියෝගයේම තියෙන්නේ අර අර බොරුව දැනෙනවා. ඒක වෙනස් කරගන්න දරන උත්සාහය තමයි මම හිතන්නේ තියෙන අමාරුම කාර්යය වෙන්නේ. හරි. දැන් මේක ඇතුලේ තියෙනවා අර තේව තෝරා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් අපිට හැමතිස්සෙම තියෙනවා. මේ අත් වශයෙන් ජීවත් වෙන්න උත්සාහ කරන මිනිස්සුන්ට මේ බරපතල හැම්ලට්ගේ තෝරා ගැනීම නිරන්තරයෙන් එනවා. අනිවාර්යයෙන්. ඔව්. ඒක බේරෙන්න බෑ. අපි හැමෝම හැම්ලට්. හැමෝම හැමෝම හැම්ලට්ලා. <laughs> හැම්ලට්ලා මේක ගැන තව තියෙනවා දැන් අපේ පැරණි සම්ප්‍රදායන් ඇතුලේ පෙරදිග සම්ප්‍රදායන් අපේ පුරාතන ඉන්දියානු සම්ප්‍රදායන් බෞද්ධ සම්ප්‍රදායත් එක්ක විදිහට කියන්න පුළුවන් මේ අපිට අර රංගපාන්න තියෙන චරිතය කියන එක ඒ ස්ක්‍රිප්ට් එක ගැන කතා ওই මහභාරතෙත් තියෙනවා. ඇත්තටම මහභාරතයේ ඇතුලේ තියෙනවා මේ ඒකේ අර එක තැනක භගවත් ගීතා භගවත්ගේ මහා වෙනම කියන් ගන්න පුළුවන් කවුරු 5000ක් විතර පරණයි කියලා කියනවනේ. ඒ ක්‍රිෂ්ණ කියනවා අර පංච පාණ්ඩවෙන්ට කියනවා මේ මෙහෙම කරන්න මොකන්ද? ඔබ ප්‍රතිඵල දිහා බලන්න එපා. ප්‍රතිඵල මොන ඕන දැන් ඒක අදාළ නැහැ. ප්‍රතිඵල දිහා බලන්න එපා. මේක ඔබට ලැබිලා තියෙන දේ. ප්‍රතිඵල ධ්‍යාන මේක ඒක හෘද සාක්ෂියට සහ දැනීමට අනුව හොඳට හොඳට කරන්න කියලා. මොකද එයාට ලැබෙනවා ඒක ඒක ටිකක් සංකීර්ණ දෙයක් ඒ බිහිමටම දුණුවා ඇත. තමන්ගේම ණය වගේක් මරන්න යුද්ධයක් තියෙනවා. ඊට පස්සේ යුද්ධය කියන එක පස්සේ වෙනවා ආධ්‍යාත්මික අදහසක් විදිහට තියෙන්නේ. නමුත් ඒක උඩින් බලම ෆිසිකල් යුද්ධයක්. ඒතර යුද්ධෙදී මේ දේ කරන්න වෙනවා. ඒතර යාන් කියන කොහොමද මේක කරන්නේ කියලා. ඒතකොට කියන ප්‍රතිඵල දිහා බලන්න එපා. හැබැයි ඒකේ ඒකේ යටින් යන තේරුම කිසි ඕනම දෙයක් කරන්නේ අපි ප්‍රතිඵල දිහා බලන්න එපයි කියන අදහස තියෙනවා. අපි කරන්න ඕනේ ඒක හොඳට ප්‍රතිඵල ලැබෙයි. <laughs> නේද? අපි සාමාන්‍ය කරන දේ හොඳයි නම්. ඔව්. හොඳයි. හොඳයි නම්. ඔව්. අනේ ලැබෙන ප්‍රතිඵලය හොඳ එකක් වෙන්න ඕනේ. ඔය කියන්නේ අපි අත් වශයෙන් මේ අර ප්‍රතිඵල ඒක අත් වශයෙන් ඕනනම් කියන මම බටහිරන් මතුවෙච්ච ප්‍රශ්නයක් කියලා ප්‍රතිඵල දිහා බලන ගැන රිසල්ට් ඕරියන්ට් කරනවා. එතකොට අපි රිසල්ට් එක හුඟ අත් වශයෙන් අපි හිතනකොට හුඟ පුංචි දෙයක් වෙන්න පුළුවන්. අපි සැබවින්ම කරන ක්‍රියාවල ප්‍රතිඵල අපිට මනින්න බැරි තරම් ලොකු වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ හිත මොනවා වේද කියලා. දැන් මේක කියනකොට මම පොඩි මේකටම සම්බන්ධයි නමුත් වෙන ශාස්ත්‍රයක් ගැන කිව්ව දැන් අධ්‍යාපනය ගත්තහම අධ්‍යාපනයේ අපි හැමතිස්සෙම මේ අවුට්කම් එක විසාර මේකේ ප්‍රතිඵලය මොකද්ද විෂය නිර්දේශයක් හදනකොටත් අපි අවුට්කම් එක ඒ කියන්නේ අර අල්ලන්න පුළුවන් සමහර අහුවෙන දේවල් සමහර දේවල් තියෙනවා මෙහෙම මේ බලලා පේන්නේ නැති දේවල් අධ්‍යාපනය තුළ කෙනෙකුට ලැබෙන. ඉතින් ඒවා මනින්නත් බෑ. මේ බලාපොරොත්තු වෙන වේගෙන් ඒවා පේන්නේ නැහැ. අපි කෙනෙක්ගේ ආද්‍ය කෙනෙක්ගේ යහපත් ගතිගුණ කියලා අපි හිතමු සංවේදීභාවය කියලා කියමු තව කෙනෙක් ගැන සංවේදී වෙන්න තියෙන ගුණය ඒක නිර්මාණය කරන ළමයේගේ ඇතුලේ ඒක මේ මේ අවුරුද්දකින් දෙකකින් මෙහෙම මේ අතට අසු වෙන පේන ප්‍රතිඵලයක් නෙමෙයි. ඔව් ඒක තමයි මම හිතන්නේ. ඒවට අපි කොච්චර අඩු බරක්ද දීලා තියෙන්නේ කියන එක. කුමුදු කියනකට හොඳම උදාහරණ මම කියන පාසල් සහ විශ්වවිද්‍යාල වෙනම කල්පනා කරන්න පුළුවන්. නමුත් අපි විශේෂයෙන් යහපත් මිනිස්සු, යහපත් පුරවැසියෝ සහනුකම්පනේ මෛත්‍රිය ආදී ඇතුව ජීවත් වෙන හොඳ පුරවැසියෝ මිනිස්සු හදන්නේ දහම් පාසල් හදලා තියෙන්නේ. <laughs> ඒකව තමයි වැඩිම අසාර්ථක. ළමයි ලකුණුත් ගන්නවා. විභාග වලට ලියනවා. විභාග පාස් ලකුණු 90 100යි සමහර වෙලාවට. ඒ වුණා ඒකල මෛත්‍රී සාගත වෙන්නවා. යහපත් වෙන්නවා. සංවේදී වෙන්නවත් නැහැනේ. ඒතකොට මේ මුළු මැනීමේ ක්‍රමයේම තියෙනවා ගැටලුවක්. මැනීමේ ක්‍රමයේම තමයි. නමුත් මැනීමේ ක්‍රමයට වඩා ගැටලුවේ උගන්වන ක්‍රමය. නැත්නම් ඉගෙන ගන්න ළමයි මේ ওই භාග මුල් කරගන්න මුළු අධ්‍යාපනයම වැරද්දනේ වෙන්නේ. උදේ ගුරුවරයා වුණත් දරුව තමන්ගේ පන්තියේ ඉන්න ළමයාගේ අම්මට කතා කරලා කියන්නේ මේ විෂයට එයා දුර්වලයි. එයා කියවීමට දුර්වලයි කියලා. හැබැයි කියන්න පුළුවන් නම් එයාගේ දකින්න හැනේ අනිත් අනිත් ළමයි එක තියෙන සහයෝගය. සම්බන්ධයෙන් පන්තියේ ආ දැන් අපි හිතමු පිරිසිදු කරනවා. ඒ වගේ දේවල් තියෙනවනේ මේ මේ වෙන ಗುಣ ගොඩක් තියෙනවා කෙනෙක්ගේ. සමහර දේවල් ප්‍රශ්න කළමනාකරණය කරන ඇතුලේ. ඔව්. මේ පාර පිරිසිදු කරනවා. පිරිසිදු කරන, උදව් කරන. එතකොට දැන් මේ මේ මනින්න තෝරගත්ත මේ දර්ශක දෙක ඇතුලේ වටිනාකමක් තියෙන්නේ අර විෂයක් හෝ ඒකට දක්වන හැකියාව සම්බන්ධයෙන් විතරයි. ඉතින් මේකට මේ මේ දරුවා අර මොඩල් එක අර අපි කලින් කතා වුණා වගේ ආකෘතිය ඇතුළට ඔබා ගන්න බැරි දරුවෝ. හ්ම්. දක්ෂ දරුවෝ නෙවෙයිද? මොනක මම හිතන්නේ. ඇයි අපි ඒක අගය කරන්නේ නැත්තේ? මම හිතන ලෝකෙට වැඩියෙන්ම හානියක් වෙන්නේ ওই ක්‍රමය නිසා කියලා. මම හිතන්නේ දැන් සමහරවිට අපි බැලුවාම ලෝකෙට උගාක දායක වෙච්ච අපි මෑත කාලේ බැලුවා විවාහ ක්‍රම තිබුණායින් පස්සේ. ඕන්නම් සමීක්ෂණයක් කරලා බලන්න පුළුවන් බොහෝ දාට විභාගය එච්චර සාර්ථක නැති වෙච්ච අය තමයි සමහර වෙලාවට විශාල ප්‍රමාණයක් කරනවා ඊටාම ඉහළ කලාකරු වෙච්ච, ඉහළ විද්‍යාඥයෝ වෙච්ච, ඉහළ ලෝකෙට යහපතක් වෙන දේවල් කරපු මිනිස් විදියට නේද? ආ දෙමාපියන් තුලත් සමාජයේත් මේ කොටස් කරගත්ත වෘත්තීන් කීපයක්නේ මේ තියෙන්නේ. එතනින් එහාට තියෙන අනිකුත් වෘත්තීන් සමාජයට කොච්චර වැදගත්ද? ජීවිතයට කොච්චර වැදගත්ද? මේ කියන කාරණාව ඒක තමයි දැන් වශයෙන් නැහැ අවාසනාව තියෙන්නේ දැන් අධ්‍යාපනඥයෝ හරිනම් අද කියනවා දිනු කරපු න්‍යායන් සංකල්ප දෙනවා මෙන්න මේ ප්‍රශ්න ගැනම. ඔව්. අර හවර්ඩ් ගාඩ්නගේ තියරි එක එහෙම ඒවා පොතක කොහෙන් ලිව්වට කවුරුත් මේක මේකට ගැඩක් මේක දාගන්න බලන්නේ නැති ප්‍රශ්නයක් මේක පාවිච්චි කරන්නේ. දැන් බුදුන් වහන්සේගේ දහම තියෙනවා ඒ දහමේ පැහැදිලිවම කියනවා කටපාඩම් නම් කරන්න එපා කරලා බලන්න කියලා. ඉතින් දහම් පාසල් කරන්නේම අනිත් පැත්තට. අච්චර දහමක්. හැමදේම අපි කරන්නේ කටපාඩම් කරන එක. ඉතින් ඊට පස්සේ වයින් මනින්නවා ඊට පස්සේ භාග පාස් වෙනවා භාග ගාථා ටික ඔක්කොම දන්නවනම් හරියි. මිසක් මේ ළමයාගේ සම්බන්ධකම් ගස්කොලන් එක්ක දරුවෝ අනිත් පාටපිටාව එක්ක සත්තු එක්ක වැඩිමහල්ලෝ එක්ක අසිනිප්ම වෙච්ච මිනිස් එක්ක සහ වෙනත් ආකාරයක තියෙන ඒ ශක්තියින් ගුණයන් වළින සහ දියුණු කරන ක්‍රමයක් විදියට නෙමෙයි මේ දහම් පාසල් පවා තියෙන්නේ. ඉතින් තාප අපි මේක මම හිතන්නේ පැති ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවා. ඇත්තට මේ ඒ ඒ පරිවර්තනෙන් ඒකෙන් ඇතුලෙන් තව මම හිතන්නේ ශේෂ්ඨ ගණනාවක් අපිට මේකට සම්බන්ධ කරන්න පුළුවන් මේ අපි ජීවත් වෙන සමාජය ඇතුලේ තව එක කොටසක් අපි ඒකේ කිව්වොත් ඔව් දැන් මේක තියෙනවා අර මම එක පැති ගොඩක් තියෙනවා මේ මේක සමහර අපේ සහෘදෙන්ට තේරෙන්න දන්නේ සමහර වචන තියෙන දැන් දෙවෙනි තුන් දෙවෙනි කවිය තියෙන්නේ රඟහල දෙනෙති දහස් නෙත්තුලින් එල්ල කර ඇත රෑ උඳුර මා දෙසට පියාණෙනි නුඹට හැකිනම් යම් දෙසකින් නොදී ඉන්නට මේ කුසලාන අදමට ඒ කුසලාන දන්නවා ඒ ජේසුස් වහන්සේ මේ නම් ඒකේ මృత ඒ කියන්නේ මරණයට ලෑස්ති කියන අර මේ මදිරාව වස වස නෙවෙයි ඉරණම ඒක රංගහල දෙන්නේ නැති දහස් නැතුන් මේක පරිභාෂක වචන මිනිස්සු දන්නේ නැතුව ඇති දැන් යුරෝපයේ සමහරට කොමුද දන්නේ නැති ඔස්ට්‍රේලියාවේ සමහරට රංගහලකට ගියාම ලැබෙන පොඩි බයිනෝ කියලා පුංචි ග්ලාස් එකක් ඒකට සියට ග්ලාසස් කියලා කියන්නේ අර වෙන දේ ફોકસ කරලා සමීප රූප ගන්න. දැන් සිංහලෙන් දෙනෙති කියලා කියන්නේ ඒකට තමයි. සංගහල දෙනෙති දහස් ඒ මිනිස්සු අර අර මේ වලින් බලනවා. ඔබ මේක යටින් තියෙනවා මේ මුළු අඳුරමයි මට එල්ල කරලා තියෙන්නේ මේ දෙනෙත් වලින්. රටේ අඳුර ජීවිත අඳුර එතකොට ඒක මම දරන්න ඕන මේ හැම්ලට් නැත්තම් මේ චරිතය නැත්තම් මේ සිද්ධිය හරි භයානක ඉරනවා නේද එතකොට ඒක තමයි මේ රෑ අඳුර මාදේශයට එතකොට රෑ අඳුර කියන එක අර අපි මේ රෑ ගත කරමින් ඉන්න වගේ එළියට ය아가න්න බැරුව නරක නපුර නපුර ඒ දුමාරේ ඉතින් එතකොට ඒත් හැබැයි එතකොට මේ මේ මේ කුසලාන ගන්න වෙලා තියෙනවා කුරුසෙට යන්න වෙලා තියෙනවා මම අනේ මට පුළුවන් අදට shape වෙන්න කියලා. නමුත් අන්තිමට ඒක තියෙනවා අන්තිමට එයා බාර ගන්නවා. නේද? අපි හරි අමාරුයි මේ තියෙන්නේ. මේක මම හරි කැමති වෙන්න මේ තුන්වෙනි එක. තුන්වෙනි කොටසට. ඕ මනාපයි මම නුඹේ මුරණ්ඩු පිටපතට. මට හිමි චරිතය රඟන්නත් කැමති. නමුත් දැන් රැඟෙන්නේ වෙනත් නාටකයක්. ඉතින් මේ චරිතෙන් මා අයින් කරපන්. ඒකත් වෙන විදිහකට කියවන්න පුළුවන් නේද? මොකද අපි අපිට ඇත්ත වශයෙන් ලැබිලා තියෙන චරිතෙමත් නෙමෙයි අන්තිම බලද්දී කරන්න වෙන අපේ වටපිටේ වෙන ප්‍රශ්නයි ඒවල් එක්ක අපි ඇදලා දානවා වෙන වෙන වැඩවලට දිනපතා අපි අපි හොඳයි අපිට දීලා තියෙන විදිහටම යන්න පුළුවන් නම් මම හිතන්නේ ගොඩක් අයට ජීවිතේ වෙන ප්‍රශ්නෙත් ඒකම තමයි මේ බලාපොරොත්තු වෙනවා හැමතිස්සෙම අභියෝග නැති බොහොම ලස්සනට උයන් සක්මනක් වගේ ඒ තරම් සුද්ධ වෙච්ච ඒ තරම් සැනසිරිදායක විදිහට මේක යන්න පුළුවන් නම් හොඳයි කියලා. හැබැයි ඒක තමයි එහෙම වෙන්නේ නේ. එහෙම වෙන්නේ. එතකොට අපි යන්නේ දැනගෙන හිටියොත් හොඳයි කියන්නේ. මේ ජීවිතේ උයන් සක්මනක් නෙවෙයි. අපි දැනගෙන හිටියොත් හොඳයි. අර එන දේට හරියට මුහුණ දෙන්න අපි කොහොමද পাය පැකිලී නොඇති අපේම ගෞරවය අපි නැති කරගන්න තු ආත්ම ගෞරවය පිටට නෙමෙයි අනිත් මිනිසුන්ගේ ඇස් වලට නෙමෙයි හෘද සාක්ෂිය හෘද සාක්ෂියට මන්නටම හැරිලා මන් දිහා බලනකොට ලැජ්ජ නොවි ජීවිතේ යන්න අන්න ඒ හයිය කොහොමද හදාගන්නේ කියන එක තමයි අත් වශයෙන් මේ මගේ ගැඹුරු කවියකුණුත් එන්නේ කවිය ඉතින් අදත් අපේ කාලය අවසන් අදත් අපිට තාක්ෂණික සහය දුන්නා මංජුල සෙනවිරත්න අපි ඔහුට ස්තුතිවන්ත වෙනවා කුමුදු අපේ කාලය ඉවරයි අපි ආයිබන් කියන්නට ඕන ආයිබන් ආයිබන් සිටිචර් චින්තනයේ සහ හදවතේ ඉම් කල් කලවන සන්තාගාරය ඉදිරිපත් කිරීමයි ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක